හැම දිනාටම තෙරුවන් සරණයි. අදත් අපි සුපුරුදු පරිදි එකතු වෙන්නේ සවන්නට සිසිත සෝස්සේ 2018 මැයි මාසයේ 10 වෙනි බ්‍රහස්පතින්දා ඕස්ට්‍රේලියා වේලාවෙන් සිඩ්නි වේලාවෙන් රාත්‍රී 8ට ඒ වගේම නව ශ්‍රීලන්ත වේලාව රාත්‍රී 10ට ආරම්භ වන අභිධර්ම දේශනයටයි අදත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් අපිට නව ශ්‍රීලන්තයේ සිට සම්බන්ධ වෙනවා පූජ්‍යපාද වැඩිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව සවනට සිසිලස වෙනුවෙන් පාද නමස්කාර කර පිළිගන්නවා. ඒ වගේම ආරාධනය කර සිටිනවා අදට නියමිත ධර්ම කරුණු අපට කියා දෙන්න ලෙස ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන්ලෝකාග්‍රහු භාග්‍යවත් වූ අරිහත් වූ තථාගත සර්වඥ ධර්මරාජානන් වහන්සේට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අනන්ත කරුණා ගුණයකින් සමන්නාගත වූ අනන්ත ඥානයකින් සමන්නාගත වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මම নমස්කාර කරන මාගේ নমස්කාරයේ වේවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහත් උත්සාහයෙන් අවබෝධය කොටගත්තා වූ සුපරිසුද්ධ වූ ධර්ම සම්පීඨ ධර්ම රත්නයේට මම සිරසින් වැඳ নমස්කාර කරන මාගේ নমස්කාරයේ වේවා. ඒ උතුම් වූ ධර්ම ප්‍රතිපදාවේ ගමන් කොට නිර්වාණ ධාතුවටපත් වී නිවි ගියා වූ ස්ථාරිය පුජ්‍යන මහා සංඝරත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ අනන්ත වූ අපරිමාණ ගුණ අනුභව ඵලෙන් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේට ඒක චිත්තක්ෂණයක් හෝ වේවා ගුණ සිතා වන්දනා කිරීමේ කුසල චේතනාවේ අනුභව බලයෙන් ඒ වගේ මේ පින්වත් හැම දෙනා මේ මොහොත වෙනකොට උපදවාගෙන තිබෙනා වූ සියලුම පිරිසුදු පුණ්‍ය ධර්මයන්ගේ කුසල ධර්මයන්ගේ අනුභව බලයෙන් අදත් මේ හැම දෙනාටම මේ කියලා දෙන ධර්ම කාණ්ඩය ඒ වගේම ඉදිරිපත් කර ගන්නා වූ ධර්ම කොටාසේ තාමත් මොහොතින් අවබෝධ කර ගන්නට ලැබේවා ඒ වගේම මේ සඳහා මානසිකාරයේ යොදන්ට හැකි වේවා. එසේම පැටලෙවිල්ලක් නැතුව ඊටමත් හොඳින් පැහැදිලිව පිරිසිදුව මේ ධර්ම කරුණු තේරුම් අරගෙන ධර්ම මාර්ගයේ ගමන් කොට උතුම් නිවෙනින් සැනසෙන්න ලැබේවා කියලා අපි පළමු කොටම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් මේ වෙලාවේදී අද අපි මේ කියන්න බලාපොරොත්තු වෙන්නා වූ ධර්ම කරුණ ටික අපි කියනවා. මේ දවස්වල මේ කතා කරන්නේ මේ දවස්වල අපි කතා කරගෙන යන්නේ කොහොමද මේ ආරම්මන ආරම්මන ප්‍රත්‍ය ස්වභාවය. ඒ කියන්නේ අරමුණක තිබෙන්නා වූ ප්‍රත්‍ය ශක්තිය ක්‍රියාත්මක වෙන විදිය ඒ අරමුණ තවත් එකකට බලපාන විදිහ තමයි අපි මේ මේ පසුගිය සති කීපය තුල කතා කරේ. එතනදී දැන් මේ කුසල වීති කියලා තියෙනවා කොටසක් අපි ඒ කුසල වීති වලට එහෙම නැත්නම් ආරම්මන ප්‍රත්‍ය යටතේ වීති යෙදෙන තාලේ අපි ගොඩවල් තුනක කතා කරනවා. දැන් මේ මම මෙහෙම කියනකොට මේ ප ဋ ාණයේ පැත්තට හිත යොදාගෙන ඉන්නා වූ පින්වතුන්ට තේරෙවි දැනේවි මේක ඉතිරි කලින් අහලා තිබෙන පින්වතුන්ට දැනේවි මේ මොකද්ද කියන්නේ කියලා මේ පින්වතුන්ට මතක ඇති අපි ඉස්සෙල්ලාම මාත්‍රිකාව බෙදුවා ඒ කියන්නේ කුසල අකුසල අභ්‍යාගත වශයෙන් එතකොට එහෙම කියලා ඊට පස්සේ තමයි මේ අර ප්‍රත්‍ය විභාගය අපි පටන් ගත්තේ. දැන් මේක කලින් අපි කියලා දුන්නා කොහොමද කුසලෝ ධම්මෝ කුසලස ධම්මසාරම්මන පච්චේන පච්චයෝ කියලා කතාවක්. කියන්නේ කුසල ධර්මයක් කොහොමද කුසල ධර්මයකට ආරම් ප්‍රත්‍යම් ප්‍රත්‍ය වෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වා කොහොමද මේ කුසල ධර්ම කුසල ධර්මයක් අව්‍යාකෘතයට වෙන්නේ කොහොමද කියලා අද මේ කතා කරන්නේ මේ අද කතා කරන්නේ අකුසල ධර්මයක් අකුසල ධර්මයක් අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ කියන තැන ඉඳලා මේ ඒක හරි වටිනවා. මම එතනින් ආරම්භ කරනවා පාරිපාඨයේ තියෙන්නේ මෙහෙමයි අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරම්මනේ පච්චයේන පච්චයෝ කියලා විග්‍රහයක් කරනවා අකුසල ධර්මයක් අකුසල ධර්මය අකුසල ධර්මයක්ගේම අකුසල ධර්මයකම පහළ වෙනකොට ඇති වෙනකොට මතු වෙනකොට පහළ වීමට ඇතිවීමට ඒක අකුසල ධර්මයේම ප්‍රත්‍ය වෙනවා අකුසල ධර්මයේ ප්‍රත්‍ය වෙනවා මේ එතකොට අකුසල ධර්මයන්ගේ තිබෙනවා එකක් අකුසල ධර්මයන්ගේ තිබෙනවා එකක් ඒ තමයි ඒක අකුසලයක් හැටියට පහළ වෙනවා අකුසල ධර්මය අකුසල ධර්මයක් හැටියට පහළ වෙනවා ඒ අකුසල ධර්ම පහළ වෙනකොට ඔක අරමුණක් නැතුව පහළ වෙන්නේ නැහනේ අකුසල ධර්මයට අරමුණක් එපායි ඒ අකුසල ධර්මය අරමුණක් හැටියට අකුසල ධර්මයේ පහළ වෙනකොට ඒකට අරමුණක් හැටියට අකුසල ධර්මයක් පහළ වෙනවා. ඔය කතාව තමයි කියන්නේ මේ. එතකොට අකුසල ධර්මයක තිබෙනවා අකුසල ධර්මයකට අරමුණු ශක්තියෙන් ඉදිරිපත් වෙන ස්වභාවය. අපි බලමු මෙහෙම. අකුසල සිත් තියෙනවා 12. චෛතසික ධර්ම තියෙනවා 27ක්. අපි මේක කලින් ඔක කිව්වා. අකුසල ධර්ම අකුසල ඔය ඔය ටික තමයි අකුසල ධර්ම කියලා කියන්නේ. අකුසල සිත් 12ක් තිබෙනවා. අකුසල චෛතසික 27ක් තියෙනවා. මේ තමයි අකුසල ධර්ම. මේවා මනෝමය ධර්ම. මේවා නාම ධර්ම. මේ නාම ධර්ම හිතකුත් ඊළඟට චෛතසික සමූහයකුත් පහළ වෙනකොට ඒ පහළ වෙන්නේ මොකක් හරි ආරම්මණයක උපකාරයක් උදව්වක් ප්‍රත්‍යක් අවශ්‍යයි. එතකොට තමයි මේවා පහළ වෙන්නේ. හැබැයි චෛතසික ධර්ම තිරන් සර්ණයි තිරන් සර්ණයි කුමාරි කුමාරි ජානක කුමාරි මහත්මිය මයික් එක මියුට් කරගන්න. මයික් එක මියුට් කරගන්න ප්ලීස් කුමාරි මහත්මිය. සමා වෙන අපේ අමුදොර. මේ අරමුණු ආරම්මන දැන් මේ නාම ධර්ම පහළ වෙනකොට ආරම්මන ප්‍රතිශක්තියක් එකට එක්කාසු වෙනවා එක්කාසු වෙනවා කියලා කියන්නේ අරමුණු වේ වාසේ එතකොට මේක වෙන විදිහ අපි බලමු දැන් මේකේ තිබෙනවා මේ කෙලස් කියලා જાතියක් හඳුන්වන බලන්න වීතිය ගැන හිතනකොට සලකනකොට රාගං අස්සාදේති රාගං අභිනන්දති එතකොට තං ආරබ් රාගු උපජ්ජති දිට්ඨි uppajjati විචිකිච්ඡා uppajjati උද්ධච්ඡං uppajjati දෝමනස්සං uppajjati හොඳට බලා ගන්න රාගය ditthිය විචිකිච්ඡාව උද්ධච්ඡය දෝමනස්සය මේ වෙලාවට මෙතන තියෙනවා පහ. රාගය, ditthිය, විචිකිච්ඡාව, උද්ධච්චය, දෝමනසය. දැන් මේවා තමයි මේ කෙලස්. දැන් මේ මේ ධර්ම ටික නාම ධර්මනේ. මේවා ඇවිල්ලා නාම ධර්ම, චෛතසික ධර්ම. මේ චෛතසික ධර්ම උපදින්නේ එක්කෝ ලෝභ මූල සිත් 8 එහෙම නැත්නම් ද්වේෂ මූල සිත් දෙකේ, එහෙම නැත්නම් මෝහ මූල සිත් දෙකේ. ওই 12 තමයි මේ ටික පහළ වෙන්නේ. එතකොට තමන්ගේ හිතේ රාගයක් ඇති වුණාම රාගයක් ඇති වුණාම ඒ ඇති වෙච්ච රාගය ගැන දැන් එක වෙලාවෙම නෙවෙයි තමන්ගේ හිතේ ඉස්සර වෙලා රාග හිතක් පහළ වුණාම එහෙම නැත්නම් ඇලීම කියන රාගයෙන් යුක්ත වෙච්ච ඒ ධර්ම ස්වභාවය ඊළඟට ඒක හොඳයි කියලා යහපත් යහොඳයි කියලා රසයි කියලා ඒ ගැන හොඳට සතුටු වෙනවා. ඒ ගැන ආස්වාදනය කරනවා. ඒ ගැන ප්‍රීතිමත් වෙනවා. එහෙම වෙනකොට අර රාගය අරමුණු කරගෙනම රාගය උපදිනවා. මම මේක ඉස්සර වෙලා මේ වෙලාවේ එහෙම නැත්නම් වෙනත් කෙනෙකුගේ වෙනත් කෙනෙකු දිහා බැලුවෙන් පස්සේ වෙනත් කෙනෙක් හොඳට මේ අපි හිතමු මේ ඔක තේරුම් ගන්න පුළුවන් ප්‍රායෝගික මෙහෙම. ඔය සමහර වෙලාවට මිනිස්සු ඔය තරුණ අය මේ එකිනෙකාට කිට්ටු වෙලා ලං වෙලා අල්ලාප සල්ලාපේ කතා කරමින් ඒ වගේම රාගික ස්වභාවයක් ඉදිරිපත් කරගෙන ඉතින් ඒ අය යනවා එනවා ගැවසෙනවා ඉන්නවා දැන් මේ මේ මේ දෙන්නා මේ තරුණ අය මේ විදිහට හැසිරෙන්නේ මේ රාගයේ තිබෙනා වූ උදීපනේ නිසා දැන් මේක දිහා බලාගෙන ඉන්නවා කෙනෙක් ඒ බලාගෙන ඊට පස්සේ ඒ අනිද්දේ ඒ දෙන්නා ඒ රඟපාන විදිය, කතා කරන විදිය, ඉන්න විදිය, ඒ වගේම වේලුතහලු කරන විදිය දිහා දැකලා බලලා ඊට පස්සේ ඒකට රාගය උපදවන. හොඳයි කියලා රාගය උපදවන. ආන්න ඒක තමයි කියන්නේ රාගං අස්සාදේ රාගය ආස්වාදනය කරනවා කියලා. රාගය අභිනන්දනය කරනවා කියලා. එතකොට දැන් මේ කෙනෙකුගේ හිතේ අර ආස්වාදනය කරන ඒ හිත කෙලෙසිතක් නේ. ඒක අකුසල ධර්මයක් නේ. ඒ අකුසල ධර්මයට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ අර දෙන්නගේ තිබෙන්නා වූ රාගයයි. ඒක නිසා තමයි කියන්නේ රාගං අස්සාදේති අභිනන්දති. සංආරබ්බ රාග උප්පජ්ජති. ඊළඟට අපි හිතමු කෙනෙකුටගේ හිතකට මේක කලින් පහළ වෙච්ච රාගය ඒ රාග හිත Taman නැවත නැවත නැවත නැවත හිතලා හිතනකොට එතනදී පහළ වෙන්නේ තමා තුළින් පහළ වෙච්ච රාගයට කෙලෙස් අකුසලයට අකුසල ධර්මයක් අරමුණු කරගෙනම ඒ වගේම අකුසල ධර්මයක් පහළ වෙනවා. අකුසල ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චය. එහෙම වෙනවා. ඊළඟට ඔය දෘෂ්ටිය පහළ වෙනවා. මේ කෙනෙක් මේ මිනිස්සෙක් මේ දෙවියෙක් විඳිනවා. මේ මිනිස්සෙක් සැප විඳිනවා. මේ මිනිස්සෙක් සන්තෝෂ වෙනවා කියලා ඒකට අර රාගයට දෘෂ්ටි එක්කාසු කරනවා. එහෙම නැත්නම් සැක එකතු කරනවා. එහෙම නැත්නම් කැළඹිල්ලක් උද්දච්චේ ඇති කරනවා. එහෙම නැත්නම් වෙනත් කෙනෙක් කරේ වෙනත් කෙනෙක් සන්තෝෂයෙන් සතුටින් රාගයෙන් ඉන්න වෙලාවට ඒකට තරහ උපදවනවා. එහෙම නැත්නම් දෝමනස්යක් ඒක නොමනා දෙයක් හැටියට මේ හිතනවා. ඕක දකින්න පුළුවන් වයසක මිනිස්සු ගාව. වයසක මිනිස්සු මේ අපි ගොඩාක් දකිනවා වයසක මිනිස්සු තරුණ අයට කැමති නැහැ. සාමාන්‍යයෙන් ඔය ඔක්කොම නෙවෙයි සමහර අය තරුණ අයට කැමති නැහැ ඒගොල්ලෝ hina වෙනවට ඔය ලං වෙලා කතා කරනවට යනවට එනවට මුකුළු කරනවට විහිළු තාලු කරනවට ඒ අය කැමති නැහැ ඒගොල්ලෝ ඒක ඒතන තියෙන්නේ මිනිස්යාගේ මේ ඒ අර තරුණ අයගේ හිතවල පහළ වෙන්නා වූ රාගීක ඒ ස්වභාවයට මේ අකුසල ධර්ම පහල කරනවා දෝමනස්යක් පහල කරනවා. එහෙම තියෙනවා. අනිත් අය සම්බන්ධ. එතකොට අර දෝමනස්ය කියන එක පහළ වීමට මේ තරුණ අයගේ තිබෙනා වූ අර අල්ලා අපසල්ලා රාගයේ ස්වභාවයන් අකුසල ධර්මයන් ප්‍රත්‍ය මේ ආරම්මන ස්වභාවයෙන් ප්‍රත්‍ය වෙනවා. හැබැයි සාමාන්‍යයෙන් තරුණ ඒ වගේ අය ඒ මේ කියන්නේ නැහැ මම මේ අයගේ ඒ සතුටට සන්තෝෂයට කැමතියි කියලා. ඒගොල්ලෝ ඒක සමහර වෙලාවට වහ ගැනීම සඳහා යොදාගන්නේ සංස්කෘතිය, ශිෂ්ටාචාරය, හැදියාව, ඔන්න ඔය වගේ දේවල් වලින් තමයි ඒගොල්ලෝ තමන් කවර් වෙන්නේ. එහෙම නැත්නම් තමන් ගේ තමන්ට හානියක් වෙනවා නම් ඒක වළක්වා ගන්නේ ඒ විදිහටයි. හැබැයි ඒගොල්ලන්ට ඒ දෝමනස්සේ ආවන් පස්සේ Tamanට තරුණකමක් තිබුණයි කියන එක ඒ වෙලාවට අමතක වෙනවා. දැන් බලන්න රාගේ උපදින විදිය, ditthi උපදින විදිය, විචිකිච්ඡා, උද්ධච්ච, දෝමනස්ස ධර්මයන් අනුත් කෙනෙකුගේ හිතේ සහ Tamanගේ හිතේ පහළ වෙලා ඇති වෙන තාලේ. ඒ වගේම තමයි Tamanගේ හිතට ඉස්සර වෙලා පහළ වෙච්ච රාගයක් ඇත්නම් ඒ ඒ ගතියටම සමහර වෙලාවට තරහ යනවා. ඒකට තරහ යනවා. තරහ යන ඒක හඳුනා ගන්න පුළුවන් සමහර වෙලාවට භාවනා වැඩසටහන් වලදී. භාවනා වැඩසටහන් වලදී අකුසල් එන. අකුසල් ආවන් පස්සේ භාවනා කරන්න ගියම මේ අකුසල් සිතුවිලි අනේ මට මෙහෙම ආවනේ කාමච්ඡන්දය ආවනේ. ඒ වගේම ව්‍යාපාදය ආවනේ විශේෂයෙන්ම මේ කාමච්ඡන්ද මේ දේ තාවනේ මේක නවත්තන්න බෑනේ කියලා තමන්ට තමන්ගේ හිතේ පහළ වුණා වූ අර අකුසලයේ පිළිබඳවම අකුසලයක් පහළ වෙනවා. ඒ ඒක ඇවිල්ලා අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චය. ඒක අරමුණු වෙන්නේ අරමුණක් හැටියට ඉදිරිපත් වෙන්නේ අකුසල ධර්මෙමයි. ඊළඟට තව එකක් තිබෙනවා. මේ දිට්ඨිය දෘෂ්ටිය ආස්වාදනය කරනවා. ඒ වගේම දෘෂ්ටිය ගැන මේ දෘෂ්ටිය ගැන කෙනෙක් මම කෙනෙක් ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය ම ආස්වාදනය කරනවා. ඒකට සතුට වෙනවා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටියට කැමති වෙනවා. මිත්‍යා දෘෂ්ටියම දෘෂ්ටියක් කරගන්නවා. මිත්‍යා දෘෂ්ටිය ගැන සැක හිතවනවා. උද්දච්චය ඇති වෙනවා. මිත්‍යා දෘෂ්ටියක් ඇති වුණාන් පස්සේ ඒකේ දෝමනස්යක්. එහෙම නැත්නම් ඒ ගැන මහා තරහක් ඇති වෙනවා. ඉතින් එතකොට ඇති වෙන්නේ අර දෘෂ්ටිය දෘෂ්ටියම තවත් අකුසලයකට දෘෂ්ටිය කියන අකුසල ධර්මය තවත් අකුසල ධර්මයකට පහළ වීමට ඒ ඒත් රාගයේ වශයෙන් දෘෂ්ටි විචිකිච්ඡා උද්දච්ච දෝමනස වශයෙන් පහළ වීමට ඒක හේතු වෙනවා හේතු වෙනවා කියලා කියන්නේ ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රති වෙනවා එතනදී මේ මෙතනදී සලකා ගන්න ඕනේ දෘෂ්ටිය කියලා කියන එක අර උද්දල දෘෂ්ටිය ආත්ම දෘෂ්ටිය ඒ වගේම මගේ කියලා ගන්න ගතිය ඕක මෙහෙම අපිට ප්‍රායෝගික ජීවිතයේදී සලක ගන්න පුළුවන් මෙන්න මෙහෙම. ඔක තේරුම් ගන්න තැන් එපායි. දැන් මේවා මේ නාම ධර්ම ගැන කතා කරන්නේ. අපි හිතමු කෙනෙකුට ඉඩමක් තියෙනවා. ඒ ඉඩම ඇත්තටම කෙනෙකුට නීත්‍යානුකූලව ලියලා පවර්ලා තියෙනවා. ඒකේ අයිතිකාරයා ගෙන් තව එක්කෙනෙක් පැහැර ගන්න පැහැරගෙන තියෙනවා. අපි හිතමු මොකක් හරි හොරලියවිල්ලක් හරි මොකක් හරි කරලා ඔන්න ගත්තා. පළවෙනි එක්කෙනා පළවෙනි එක්කෙනා අයිතිකාරය නියම අයිතිකාරයකට කටයුතු කරනවා. කටයුතු කරලා Tamanta අයිති දෙයි මේක මගේ මම තමයි මේකේ අයිතිකාරයා. මට තමයි හිමි කියලා මේ තමන්ගේ ඒ තමන් මේ මම මේ මගේ මේ මට අයිති කියලා ආන්න ඒ වගේ එක ග්‍රහණය කර ගන්නවා එහෙම නැත්නම් ඒක ගන්නවා එතකොට ගත්තේ මේක පෙනුනට පෙන්නේ ලෝභය වගේ හැබැයි දෘෂ්ටිය තේරුම් ගන්නට මේක පාවිච්චි කරන්නේ හැබැයි කෙනෙක් දැන් කෙනෙක් ඕක දැකලා ඊට පස්සේ කියනවා මෙහෙම අර කරපු වැඩේ හරි. Tamanta අයිතිදී Taman ගත්තා. Tamanගේදී කිසි කෙනෙකුට දෙන්න ඕනේ නැහැ. එතකොට ඒ දෘෂ්ටියට දෘෂ්ටිය පහළ වෙන තාලේ වෙනත් කෙනෙකුගේ දෘෂ්ටිය ඒ වගේම අරමුණු වෙනවා තවත් කෙනෙකුට අකුසල් සිත් පහළ වෙන්න අකුසල ධර්ම පහළ වෙන්න. අනිත් එක තමන්ගේ හිතේ පහළ වෙච්ච දෘෂ්ටිය ඒකට දෘෂ්ටිය පහළ වෙනවා. මේක හරි. මේ මං මං හිතපු තාලේ. මේ මං මගේ දෘෂ්ටිය මගේ මම කියන ගති. ඒකට දෘෂ්ටිය පහළ වෙනවා. ඒක නිසා මේ දෘෂ්ටිය කියලා කියන්නේ අර තමන්ගේය මමය කියනා වූ සක්කාය දෘෂ්ටිය මුල් කරගෙන තිබෙනා වූ අර මිත්‍යා අදහස් මිත්‍යා අදහස. දැන් එතකොට රාගය වෙනුවෙන් රාගය පහළ වෙනවා. අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරම්මන ප්‍රත්‍යේ භාවයටපත් වෙනවා. ඒ වගේම දෘෂ්ටිය පහළ වෙනකොට ඒ හිතවිලි දෘෂ්ටි ආරමුණු කරගෙන හිතවිලි පහළ වෙන්න එනකොට ඒත් අකුසල ධර්මයේ අකුසල ධර්මයක් හැට පහළ වෙන්නට හේතු වෙනවා මේ ආරමුණු ප්‍රත්‍ය ආරමුණු ප්‍රත්‍ය ප්‍රත්‍ය වෙනවා අනිත් එක තමයි මේ ඊළඟ ක්ලේශය තමයි අකුසලය තමයි මේ විචිකිච්ඡාව කියන සැකය. සැකය ගැන මේ පහළ වෙනවා මේ සැකය. සැකය ගැන දෘෂ්ටිය. සැකය ගැන පහළ වෙනවා මේ නොසන් නොසන්සුන් භාවය. සැකේ ගැන පහළ වෙනවා දෝමනසය. ඕව දන්න පුළු දකින්න පුළුවන් තැන තමයි භාවනාව කරගෙන ගියයින් පස්සේ භාවනාව කරගෙන ගියයින් පස්සේ භාවනා වැඩසටහන් වලදී ව හොඳට පහළ වෙනවා. සමහර වෙලාවට කෙනෙක් මේ මිනිස්සුන්ගේ තිබෙනවා හිතන හරි ඉක්මන් මේ සෝවාන් වෙන්න. හරි ඉක්මන් කමක් වෙනවා මාර්ගඵල ධර්ම අවබෝධ කරගන්න. ඒක හොඳයි. ඒකට තිබෙන ඡන්දය හොඳයි. කැමැත්ත හොඳයි. හැබැයි ඒ කැමැත්ත තද බල විදිහට තියෙන නිසා රැවටෙන අවස්ථා තියෙනවා. ඒක යම්කිසි ධර්ම ඥානයක් ධර්ම දැනුමක් තිබෙන්නා වූ කෙනෙක්. යම්කිසි කෙනෙකුට තමන් හිතාගෙන ඉන්නා වූ මාර්ගඵල ධර්ම පිළිබඳව සාකච්ඡාවක් කරලා එයාගේ මනසේ තිබෙනා වූ ධර්ම අවබෝධය පිළිබඳව පැහැදිලි විග්‍රහයක් කරලා ඒකේ තිබෙනා වූ යම්කිසි සත්‍යතාවය ධර්මානුකූලව කියලා දුන්නොත් එයා ඉස්සර වෙලා හිතාගෙන හිටපු ඒ මාර්ගඵල ආදී අවබෝධයන් හිතින් ධර්මානුකූලව බලනකොට ඒ වගේ දෙයක් නැහැ කියලා එයාට මේ අවබෝධ වෙනකොට එයා ඉස්සර වෙලා හිටියේ මුලාව කියලා තේරෙනකොට එතකොට මේ තමන්ගේ මම මුලා වුණානේ මම මේක සැක කරානේ ඊළඟට කියලා පස්සේ පහළ වෙයි පස්සේ පහළ වෙනවා තමන් ගැනම තමන්ට සැකයක් ඇති වෙන ඇයි මට මෙහෙම වුනේ ඇත්තට ඒක එහෙමද මේ කියන්නේ මෙහෙමද කියලා දැක පහළ වෙන සැකය අරමුණු කරගෙන සැකේ පහළ වෙන ගොඩක් දකින්න පුළුවන් ඕක ඔය භාවනා කරගෙන යනකොට ඇත්තටම මේ සමහර වෙලාවට මේ මේ ඔය ධර්ම අවබෝධය ගැන Tamanට සැකයි. Tamanට සැකයි හරිද වැරදිද කියලා. හැබැයි තියෙන්නේ සැකේ. සැකේ අල්ලගෙන සැකේම සැකය අරමුණු කරගෙන සැකයක් පාදක. විචිකිච්ඡා ආරම්භ විචිකිච්ඡා උපජ්ජති. සමහරලාට හිතනවා මේක හරි. සමහරලාට හිතනවා නෑ. මේක වැරදි. ඒක තමයි විචිකිච්ඡා. ඉස්තීරේ තත්වයකට යන්න බැරි ගැතියි. ඒ වගේම තමයි දෘෂ්ටි උපදිනවා. නොසන්සුන්කම උපදින උද්දච්චය පහළ වෙනවා. සමහරලාට හිතෙනවා ඇයි මට මෙහෙම වුනේ? මේ දෝමනසේ පහළ වෙන ආකාරය හිතනද දෝමනසේ පහළ වෙනවා මෙහෙම. මේ ඇත්ත වශයෙන්ම අපි වික්තුන් වහන්සේලා හැටියට මිනිසුන්ට ධර්මාවබෝධය ලබා ගැනීම පිණිස බණ දේශනා කරනවා. ධර්මයේ කියලා දෙනවා. ධර්මයේ පැහැදිලි කරනවා. ධර්ම කරුණු විග්‍රහ කරලා තථාගත ධර්මයට අනුව කියලා දෙනවා. හැබැයි කවදාකවත්ම අපි වික්ෂුන් වහන්සේලා හැටියට අනිත්‍යය සෝවාන් කරන්නේ ඒක කරන්න බෑ. බුදුරජාණන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේටත් කෙනෙක්ව සෝවාන් කරන්න බෑ. ඒ බැරි වෙලට බුදුරජාණන් වහන්සේ කරන්න යන්නෙත් නෑ, කරන්න කියලා කියන්නෙත් නෑ. එතකොට මේ අපිට ඒක කොහොමද බැහැ. එක තැනක මේ තියෙනවා මේ අපේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පිළිබඳව මේ ලස්සන කියවණක් කියලා. මේ ඒ කියන්නේ සරියුත් ස්වාමීන් වහන්සේ සත්‍යවිභංග සූත්‍රය දේශනා කරනකොට මේ සත්‍යවිභංග සූත්‍රයේ තැනක තියෙනවා මේ මුගලන් ස්වාමීන් වහන්සේ සරියුත් ස්වාමීන් වහන්සේ පිළිබඳව කතාවක්. ඒ කියන්නේ සාරිපුත්‍ර ස්වාමින් වහන්සේට කෙනෙක් සෝවාන් කරන්න පුළුවන්. ය මුගලන් ස්වාමින් වහන්සේට අනිත් අය සකදාගාමි අනාගාමි හරියට කරන්න පුළුවන් කියලා. මේ හැබැයි ඒ සූත්‍ර දේශනාවල එහෙම කියලා නැහැ. මේ අපි ධර්ම දේශනා කරනවා අනිත් අයට ධර්ම අවබෝධ කරගන්න. අනිත් අයව සෝවාන් කරන්න බෑ. සරියුත් ස්වාමීන් වහන්සේ අනිත් අයව සෝවාන් කරේ නැහැ. හැබැයි අනිත් කෙනෙකුට සෝවාන් වීම පිණිස උපකාර වන ධර්මයේ හික්මෙව්වා. ඒ ධර්මයට යොමු කරා. ධර්ම කාරණා කියලා දෙමි. ඒක තියෙන්නේ මෙහෙමයි. සාරිපුත්තු භික්කවේ පහෝති චත්තාරි අරිය සත්‍යානි විත්තරෙන් ආචික්කිත මහණෙනි මේ සරියුත් ආමුදුරෝ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් විස්තර කරලා කියලා දෙන්න හරි දක්ෂයි ඒකට පුළුවන් සාරිපුත්තු භික්කවේ සෝතාපට්ටි විනීති සෝතාපට්ටි ඵලයේ විනීති කියලා කියන්නේ සරියුත් ස්වාමීන් වහන්සේ අනිත් පිටුන් වහන්සේලාව සෝවාන් ඵලයටපත් වීමට මාර්ගයේ හික්මවනවා කියලා කියන්නේ මාර්ගය කියලා දෙනවා දේශනා කිරීම. උච්චාරණය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සමහර අය අපි සුභාං කරන්නේ නැති නිසා අපිව අපි ඒ දෙන්නේ නැති නිසා මේ තරයි. තරයි කියලා කියන්නේ අමනාප. මේ ඒව දෙන්නේ නැති නිසා. ඇත්තටම දෙන්නේ නැහැ. එහෙම දෙන්න බෑ. ධර්මයේ කියලා දෙනවා අනිත් අයට ධර්ම අවබෝධයෙන් හිතරට යන්න. තථාගතයන් වහන්සේගේ ධර්මයත් එහෙමයි. යම් කිසි කෙනෙක් ඔය භාවනා කරලා බණ අහලා Taman මේ මුලාවටපත් වෙනවා. Taman මුලාවටපත් වෙනවා. මුලාවටපත් වෙලා මේ මුලාවටපත් වෙනවා කියලා කියන්නේ මේ හිතා ගන්නවා මම මේ தത്വයටපත් වුණා කියලා. ඇත්තට තමන්පත් වෙච්ච නැති දෙයක්. තමන් අත්දකපු නැති ධර්මයක්. අත්දැක්කායි කියලා අවබෝධ කරපු නැති දෙයක් අවබෝධ කරගත්තායි කියලා ඉන්නේ ඒක මුලාවක්. ඒක කුසලයක් නෙවෙයි. ඒක කුසලයක් නෙවෙයි. ඒක මුලාවක්. ඒක දැක්කේ නැති දෙයක් ඇති දෙයක් විදිහට හිතවා හිතා ගන්න වර්ධවා ගැනීම. එතකොට ඒකේ සැකී නැති වෙලා නැහැ. ඕක කියලා කියපු ගමන් අපි කියපු ගමන්ම ඊට පස්සේ අපේ කෙරෙහි ආ දෝමනසේ පහළ වෙනවා. ඊළඟට එයා කෙරෙහි එයාගේ හිතේ තිබිච්ච සැකේ කෙරෙහි දුම්නස්සක් පහළ වෙනවා. ආන්න ඒ විචිකිච්ඡාව ගැන තරහ ඇති වෙන හැටි. තමනුත් සැක කරනවා. ඒ වගේම කියලා දීපෙත් කිනාට මේ දුම්නස්සක් පහළ කරගන්නවා. ඒ කියන්නේ අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස් ආරම්මන පච්චේන පච්චේ. අකුසල ධර්මය අකුසල ධර්මයටම අරමුණු වෙන ආකාරය. උද්දච්චයත් ඒ වගේ. ඊට පස්සේ හෝගල හිතන්න පටන් ගන්නවා. අනිත් එක තමයි දෝමනස්සං ආරබ්බ දෝමනස්සං උපජ්ජති. තරහ අරමුණු කරගෙන තරහක් උපදිනවා. ඔය සමහරු කියන්නේ මට තරහක් ආව පුදුම තරහක්. ඒක මට හරි අමාරුයි මේ ඉවස ගන්න අමාරුයි. ඊළඟට ඒ තරහව මට හරියට එනවා කියලා මට මේ එහෙම කියනවනේ. ඒ කියන්නේ තරහා අරමුණු කරගෙන තරහ. ඇයි මට මේ විදිහට තරහ යන්නේ කියලා තරහයි. දෝමනස්සේ අරමුණු කරගෙන දෝමනස්සේ ඇති වෙනවා. අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරමුණු පච්චේන පච්ච ඔය ඔය ඔය ධර්මවල තිබෙනවා මේ පුදුම විදිහේ අනිත්‍යවට මේ එකතු වෙ එක්කාසු වෙන අනිත්‍යවට අරමුණු ආරමණපත්තියෙන් ප්‍රත්‍ය වෙන එක්තරා විදිහක ස්වභාවයක්. ඒ ඒක තමයි ඔය කියන්නේ. ඊළඟට අනිත් කාරණේ. අනිත් කාරණේ තමයි අකුසල ධර්මයක් අකුසල ධර්මයකට ප්‍රති වෙන ආකාරය අනිත් එක තමයි අකුසල ධර්මයක් කුසල ධර්මයකට අරමුණු වෙනවා. එහෙම එක්කුත් තියෙනවා. සතිපට්ඨාන සූත්‍රය ගියන් පස්සේ ඔක ප්‍රායෝගිකව කරන්න කියපු තැනකුත් තියෙනවා. අකුසල ධර්මයක් කුසල ධර්මයකට කුසල ධර්මයක පහළ වීමට අරමුණු වෙනවා. ඒ කියන්නේ ආරමණ ප්‍රත්‍ය ප්‍රත්‍ය වෙනවා. ඒක අපි තේරුම් ගන්නේ මෙහෙම. අකුසල ධර්ම අකුසල ධර්ම තමයි ප්‍රත්‍යයේ තිබෙන ආරම්මන භාවයටපත් වෙන දේවල්. ඊළඟට කුසල ධර්ම තමයි ප්‍රත්‍ය උප්පන්න වෙන්නේ. ඒක මෙහෙම හිතුවොත් දැන් තියෙනවානේ මේ අපිට මීට කලින් පහළ වෙනවා අපේ හිතවල රාග, ද්වේෂය, විචිකිච්ඡාව, දෝමනස්සය, මාන්නය වගේ දේවල් පහළ වෙනවා. අකුසල ධර්ම පහළ වෙනවා. මේ අකුසල ධර්ම ඊට පස්සේ මේ පහළ වෙච්ච බව දැනගෙන අපි කුසල හිතකින් ඒ දිහා බලනවා. ඥානවන්තව උපේක්ෂා සහගත හිතකින් මගේ හිතේ මේ විදිහට පහළ වුණා මේ විදිහට අකුසලයක් පහළ වුණා මේක රාගය මේක තරහව මේක ద్వේෂය මේක උද්දච්චය කියලා අකුසල ධර්ම පහළ වෙච්ච ඒ අකුසල ධර්ම අරමුණු කර කර අරමුණු කර කර හොඳට මෙනෙහි කරනවා බලනවා දැන් මේ වෙලාවේ අපේ හිතේ පහළ වෙන්නේ මොනවද අර හොඳ කුසල් සිත්. අර අකුසල් අරමුණු කරන කුසල් සිත්. අකුසල් දකින කුසල් සිත්. ඒ මේ කුසල් සිත් වලට අර ඉස්සර වෙලා පහළ වෙච්ච අකුසල් අකුසල ධර්මයෝ ආරම්මන කවුරු හරි මයික් එකක් ඕන් කරගෙන ඉන්නවා. කමල් මහත්මයා කමල් මහත්මයා මයික් එක ඔන්න උනා පොඩ්ඩක් ඔක් කරගන්න. කමල් දෙන කොමාත්ම සිරුවන් සන්නයි. එතකොට අර අකුසල ඉස්තර වෙලා පහළ වූ ඒ චේතනාවල සිත්වල ඒ අකුසල ධර්මවල තිබෙනවා මේ කුසල ධර්මයන්ට අරමුණු වීමට ප්‍රත්‍ය වශයෙන් ඉදිරිපත් වීමේ ගතියක්. ඒක නිසා තමයි කියන්නේ අකුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ අකුසල ධර්මයේ කුසල ධර්මයට ආරම්භකත්වයෙන් පත් වෙනවා කියලා. ඒක සාමාන්‍යයෙන් කුසල සිත් වශයෙන් ගන්නවා. අනිත් එක තව එකක් තිබෙනවා මේ අපි හිතමු මෙහෙම වෙනත් කෙනෙකුගේ හිතක් බලන්න පුළුවන් අයියේ තියෙන චේතෝපරිය ඥානෙ යුක්ත වෙච්ච හොඳ ශක්තියක් තිබෙන කෙනෙක්. ආර්යයන් වහන්සේ නමක් වූ වේවා ෘතජන කෙනෙක්. තමන්ගේ ඒ පරසිද්ධකින්නා වූ කුසල් සිතින් අනෙක් කෙනෙකුගේ හිතේ පහළ වෙච්ච අකුසලයක් දකිනවා. බලනවා. දැන් බෞද්ධ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. එතකොට මේ සිද්ධිය වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ හිතේ පහළ වෙන්නා වූ ඒ චේතෝපරිය ඥානෙ චේතෝපරිය ඥානෙ ඇත්තට මේක මේ ක්‍රියා හිත තථාගතයන් වහන්සේ රහත් නිසා අපි ඒක මේකට දාලා බලමු එතකොට මේ ඒ චේතෝපරිය ඥානයට අනෙක් කෙනෙකුගේ හිතේ පහළ වෙන්නා වූ ඒ අකුසල් අකුසල් සිත අරමුණු වෙනවා. ඒ චේතුපරිඥාණයට. එතකොට අකුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්ච ඇත්තටම තියෙනවා නම් ඇත්ත මේක අභ්‍යාකතස ධම්මස්ස වෙන්න ඕනේ. මේක මේ විස්තර කරන්න කිව්වේ. අපි සාමාන්‍යයෙන් රහත් භාවයට යන්නේ නැතුව ගත්තොත් එහෙම අනාගාමි සෝවාන් සකදාගාමි අනාගාමි ආර්යයන් වහන්සේලා වාසියෙන් බැලුවොත් නම් අනිවාර්යයෙන්ම කුසල් සිතකට අකුසල් සිත් අරමුණු වීමක් වෙන්නේ. පෙර ජීවිතවලදී කරපු දේවල් මතක් වෙනකොට ඒවා පෙර ජීවිත සිහිපත් කරන්නා වූ ඒ పూర్ව නිවාසානුසති ඥාණයෙන් සිහිපත් කරනකොට අපි අපේම ජීවිත හිතනකොට එතකොටත් අපිට අකුසල් පරණ කරපු අකුසල් දේවල් අරමුණු වෙනවා මේ වෙලාවේ පෙර දකින නුවණට එතකොට වෙන්නේ අකුසල ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මං පච්චේන පච්චෝ. අනාගතේ බැලුවත් එහෙමයි කර්ම විපාක මේ දකින්නා වූ නුවණ දිහා බැලුවත් එහෙමයි මේ ওই විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට අකුසල ධර්මයක් අකුසල ධර්මයක් පහළ වීම වෙනකොට සිද්ධ වෙනවා ආරමණ ප්‍රතිම් ප්‍රතිවීම අකුසල ධර්මයේ අකුසල ධර්මයක් කුසල ධර්මයකටත් ආරම් ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට මේ තව විදිහක් කියනවා අපි හිතමු අපි හිතමු මෙහෙම යම් කෙනෙක් භාවනා කරලා භාවනා කරලා සෝවාන් වුණා එතකොට සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ ඒ ආර්යයන් වහන්සේගේ හිතේ පහළ වෙනවා මේ මට මොකද වුනේ මගේ හිතේ යම්කිසි ක්ලේශ ධර්ම සමුදායක් නැති කියලා ගියා මගේ හිතේ කෙලෙස් ටිකක් නැති වුණා කියලා මේ තමන්ගේ ජීවිතේ ඉස්සර වෙලා තිබිච්ච දැන් නැති ඒ අකුසල් ප්‍රතිවේක්ෂණය වීමක් මෙනෙහි වීමක් සිද්ධ වෙනවා ඒ සෝවාන් වුණාට පස්සේ එතකොට සෝවාන් වුණාට පස්සේ පහළ වෙන ඒ කුසල් සිත් වලින් අරමුණු කරන්නේ ඉස්සර වෙලා මගේ තිබිලා නැති වෙලා ගියා වූ අකුසල්. එතකොටත් වෙන්නේ අකුසල් ටික පරණ අකුසල් ටික මේ කුසාසිතට ආරම්මන් ප්‍රත්‍යයෙන් ප්‍රති වෙන. ඊළඟට මං තමන්ව තමන් ඉස්සෙල්ලා කරපු යට කරපු කෙලෙස් හිතනකොට ඕක සිද්ධ වෙනවා. දැන් ওই විදිහට ආර්යයන් වහන්සේලා පුරුදු කරපු කෙලෙස් නැති කරපු කෙලෙස් එතකොට ඒවා පිළිබඳව මෙනෙහි කරනකොට අකුසල ධර්මයන් කුසල ධර්මයන්ට ආරම්භන වීම තමයි උතනදි සිද්ධ වෙන්නේ. ඕක තියෙනවා ඔය මේ සෘතඥයන් වහන්සේලාගේ වශයෙන් ඒ වගේම සයික්ස්යන්ගේ වශයෙන් ඔක දිගට තියෙනවා. අනෙක් එක තමයි මේ විපස්සනා කරනකොට විපස්සනා කරනකොටත් තියෙනවා පහළ වෙච්ච අකුසලයක් අපි අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. පීඩාවක් හැටියට මෙනෙහි කරනවා. මෙනෙහි කරන්නේ මොකද්ද? අකුසල ධර්මයක්. ඒ අකුසල ධර්මයේ මෙනෙහි කරන්නේ කුසල ධර්මයකින්. එතකොට අකුසල ධර්මයේ කුසල ධර්මයකට ආරම්භන ප්‍රත්‍යයෙන් ප්‍රතිවෙන ස්වභාවය තියෙනවා. මේ විදිහට මේ අපි ඉස්සෙල්ලා කිව්වා වගේම අර අකුසල ධර්මය අකුසල අකුසල ධර්මයකට පහළ වීමටත් අකුසල ධර්මයක් කුසල ධර්මයකට පහළ වීමටත් ওই විදිහට ආරම්ම ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. දැන් මම මේ ගිය සතියේ මේකට සම්බන්ධ වුණේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී අපේ පින්වතුන් පිරිසක් ඉන්නවා. දැන් මම මේ කියාගෙන ආවේ අදට අපි මේ පාඩමේ කළ යුතු කන්ටිනියුේෂන් එක. මේක ඒ තරම් දිගට යන්නේ නැහැ. මම හිතනවා මේ පින්වතුන් ගොඩාක් මේ ආරම්භන ප්‍රත්‍ය පිළිබඳව මේ මේ යටතේ ගොඩක් ඇහුවා. ඉතින් මේක දිගට දිගට යන්න තියෙන එක එක එක එක වාර ඔය කුසල් සිත් වශයෙන් දිබ්බ චක්කු ඥාන වශයෙන් සෝත වශයෙන් ඊළඟට ඉදිරි ඥාන වශයෙන් ඔය විදිහට දිගට ගොඩාක් යනවා. නමුත් අපි අද මෙතනින් ඉස්සරහට මේ ටිකේ ඉඳලා ඉස්සරහට මේ පින්වතුන්ට පොඩි සාකච්ඡා වාරයක් අපි ලබා දෙනවා. මේ අපි කියන්නා වූ දේවල් මේ පින්වතුන්ගේ ග්‍රහණයට මේ පින්වතුන්ගේ හිතවලට අවු වෙනවාද එක්කාස වෙනවාද කියලා. ඉතින් ඒකත් අපි දැනගෙන ඊළඟට ඉදිරි පාඩමකට එහෙම නැත්නම් ඉදිරි දේශනාවකට අපි එක්කාස වෙනවා යනවා. ඒ නිසා මේ පින්වත් හැම දිනාටම අපි මේ වෙලාවේදී තෙරුවන් සරණයි කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා ගාම්භීර ධර්ම කොටාසයක එක්තරා අවස්ථාවක් තමයි මේ අපි මෙතන ඉඳලා ඉස්සරහට කුඩී සාකච්ඡාවක් හැටියට අරගෙන මේ අද දවසේ කාලේ අපි මේ සඳහා යොදමු හැම කෙනාටම ධර්මාභෝධය වේවා ඒ වගේම නිර්වාණාභෝධය වේවා හොඳට මේ කියනා වූ ආරම්මන ප්‍රත්‍ය ස්වභාවය තේරුම් අරගන්න ලැබේවා හැම හැම ධර්මයකම අපේ හිතට දැනෙනවා නම් යම්කිසි දෙයක් ඒ හැම ධර්මයකම තිබෙනවා ආරම්මන ශක්තිය ආරම්මන ගුණය හුලඟිත්තිය වැස්සෙත් තිබෙනවා අවුෙත් තිබෙනවා හැම දෙයකම නිවනෙත් තිබෙනවා ආරම්මන අර ගුණ ස්වභාවය ආර ආරම්මන ප්‍රත්‍ය වීමේ හැකියා ස්වභාවය ඒක නිසා ඒ ගතියක් තියෙන නිසා තමයි අපිට ඒ දේ අරමුණු කරන්නට පුළුවන්කම තියෙන්නේ ඒ ධර්ම ස්වභාවය හොඳට වටහාගෙන ශන දිනාටම සසර දුකින් මිදී නිවෙන සැනසෙත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතනින් ඉස්සරහට අපි උඩි ඉදිරි කාලයේ සාකච්ඡා හැටියට ප්‍රශ්න निराකරණය කරගන්න අපි යොදා ගන්නවා. ශන දිනාටම තෙරුවන් සරණයි. සාද් සාද් සාද් ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං එහෙමනම් කල්‍යාණ මිත්‍රිනි අපිට අවස්ථාව තියෙනවා ස්වාමීන් වහන්සේ විසින් අද දවසේ දේශනා කළ දේවල් පිළිබඳව පළමුව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ආරම්භක ප්‍රශ්නේ හැටියට මම ප්‍රශ්නයක් නගන්න ස්වාමීන් වහන්සේ අර අකුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ කියන තැන අකුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චේ කියන තැන එතනදී ඇත්තටම අකුසල ධර්ම ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ අකුසල් සිත් 12යි ඊට පස්සේ චෛතසික අපි ගත්තොත් එහෙම 27යි හැටියට. ඒ කියන්නේ අකුසල චෛතසික සම්පූර්ණ කියන්නේ මූලික අකුසල චෛතසික 14යි ඊට පස්සේ අන්නේ සමාන ධාතු නෑ අපම 27ක් වෙනවා. ඒ 27 තමයි ප්‍රත්‍ය වෙන්නේ. ප්‍රත්‍ය වෙලා ප්‍රත්‍යෝත්පන්න වශයෙන් ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරා කුසල් සිත් කියන්නේ කාමාවචර කුසල් සිතටත් ඒ වගේම චේතෝ පරි කුසල විඥා සිතත් එතකොට පෙර විසු කන්ද පිළිවෙත වන්න කුසල විඥාවත් ඒ ආදී වශයෙන් ලැබෙනවා කියලා ස්වාමීන් වහන්සේ එතන චෛතසික වශයෙන් ගත්තාම අප්‍රමාණ චෛතසික අත්හැරලා තියෙන බව මට සඳහන් වුණා එක කියපු තැනක ඒකට හේතුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ අපි අර ඇයි ඒක අප්‍රමාණ චෛතසිකයන් අතාරින්නේ කියලා එතන තෙරුවන් සරණයි. මේ ඒක තියෙනවා මේ ඕකේ තියෙනවා මේ බෙදීමක් සහ විග්‍රහයක් වෙනවා ඒකාන්ත සහ අනේකාන්ත කියලා. දැන් අකුසල චෛතසික ඔය ඕක තමයි මහත්තයා සමහර වෙලාවට ඔය විග්‍රහ කරන පොතපත තියෙන තැනක තියෙන්නේ. අකුසල චෛතසික ධර්ම හැටියට තියෙන 14යි. ඒකෙමුත් අකුසල ධර්ම හැටියට වැඩියෙන්ම ඔය වැඩියට බහැලක් කටයුතු කරන ඒවා හැටියට තියෙන්නේ රාග දිට්ටි ඔය මේ කියන පහයි. හැබැයි ඔක්කොම 14ක් තිබෙනවා. හැබැයි අකුසල චෛතසික ධර්ම 14 අරගෙන කිව්වොත් එහෙම ওই ටික විතරයි. හැබැයි අකුසල ධර්ම චෛතසික 14ටම ඒ අකුසල සිතක එහෙම තනියෙන් හුදකලා ක්‍රියාත්මක වෙන්න බෑ. ඒක නිසා අර මේ අර කියනා වූ අන්‍ය සමාන අන්‍ය සමාන ඒවා ඒකී යෙදෙනවා. අන්‍ය සමාන දේවල් යෙදෙනවා ඒක නිසා තමයි ඔය 27ක් චෛතසික ධර්ම 27යි අකුසල සිත් 12යි හැටියට කියන්නේ. මේ මේක නේද මහත්යය වෙන්නේ. ස්වාමීන් වහන්සේ ප්‍රත්‍යুৎපන්න වශයෙන් ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරන්නේ කුසල සිත් 8යි ඊට පස්සේ පුබ්බේ නිවාස ඒ වගේම චේතෝ පරිඥාන ආදී වශයෙන් ඇති වෙනවා කියලා. ඒතකොට ඒ ඇති වෙන ඒවත් එක්ක ඇති වෙන චෛතසික ධර්ම වලින් අප්‍රමාණ දෙක කියන්නේ කරුණ මුදිතා දෙක අයින් කරලා අයින් කරලා තියෙන එකට හේතුව තමයි විශේෂයෙන්ම හරි හරි හරි අප්‍රමාණ දෙක අයින් කරන්නේ මහත්තයා මේ අප්‍රමාණ දෙක අයින් කරන්නේ මේ මේ දෙක යෙදෙන්නේ සත්ත්ව සංඥාව මුල් කරගෙන. ඒ කියන්නේ සත්ත්ව සංඥාව කියන එක ඒක සංඥාවක්. සත්‍ය කියලා නැති වුණා සත්ව සංඥාවක් තියෙනවා. ඒක නිසා සුවපත් වේවා කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ සත්ව සංඥාවකටයි. සැපවත් වේවා අනිත් තියන සතුටින් ඉන්නවා මට සතුටින් ඉන්න පුළුවන්කම තියෙන්නේ සත්ව සංඥාවක් අරමුණු කරගෙනයි. එතකොට මේ අප්‍රමාණ කරුණා මුදිතා දෙක කිසිම අවස්ථාවකදී මේ අකුසලයක් අරමුණු කරන්නේ නැහැ. ඒක නිසා තමයි ඒක අත්හැරලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ දැන් අපි හිතුවොත් එහෙම දැන් යම් කිසි කෙනෙක් සතෙකුට හිංසා කරන අවස්ථාවක් වගේ අපි දැක්කොත් එතකොට අපි සතාට අනුකම්පාව කරනව දක්වනවා වගේම හිතනවානේ අපි අනේ මේ මනුස්සයාත් සුවපත් වෙන්න ඕනේ කියලා මේ නොදැන කරන වැරදි නිසා ඒ වගේ අවස්ථාවක් ගැනයි මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ එතෙන්දි කරුණාව යෙදෙන්නේ නැද්ද කියලා වගේ ඒක අපි මේ ඒ අවස්ථාවේදී ඒක යෙදෙන්නේ නැහැ මහත්තයා හේතුව එක වෙලාවකට සත්වයා ගැන හිතනවා එක වෙලාවකට මින් ඒකට හිංසා කරන මිනිසයා ගැන හිතෙනවා අවස්ථා මේ ඒ සත්වයාට හිංසා කරන මිනිස්සේ සත්වයකට හිංසා කරනවා කියන ඒ ක්‍රියාව මිනිස්සයයි හිංසා කිරීමයි හිංසාවට යටත් වෙන්නා වූ සත්වයයි තුන් දිනාම එක්කාසු කරන එක ක්‍රියාවක් යටතේ අපි සාමාන්‍යයෙන් ඕලාරික හැටියට කතා කරනවා. නමුත් මෙතනදී ඒ අවස්ථා තුනක් සත්වයා ගැන හිතනවා ඒක අවස්ථාවක්. ඒ අර පීඩාවටපත් වෙන කෙනා. ඊළඟට පීඩා කරන එක්කිනා ගැන හිතනවා ඒ තව අවස්ථාවක්. එතකොට දෙපැත්ත ඒ වාර දෙකදී තවත් විදියකින් ඒ පීඩාව කියන ක්‍රියාව ගැන හිතුවොත් තව අවස්ථාවක් වෙනවා. දැන් ඒ අවස්ථාවේදී එකම වෙලාවකට ඕක වෙන්නේ නැහැ. දැන් මේ ආරම්භන ප්‍රත්‍ය කතාවේ එන්නේ ඒ වගේ එකට එකට එකට එකට වෙන් කරලා ගන්නවා. ඒක නිසා සත්‍යයකට හිංසා කරනවා කියන හිංසාවට ලබන සත්‍යයා ගැන ඒ විදින විදිහ ඇති වෙනකොට ඒතනදී අපිට මහා කරුණාවක් ඇති වෙනවා. හැබැයි තරහා ඇති වෙන්නේ මේ ඒ වගේම අනිත් පැත්තට මිනිස්යා ගැන හිතනකොට එතකොට කරුණාවක් නෙවෙයි ඇති වෙන්නේ අපි කර්මයක් නේ හිතන්නේ. දැන් මෙයාත් මෙයා මෙයාටත් මේ මෙහෙම කරොත් මේ මිනිස්සයා මේ සත්‍යයට මේ දෙන්නා වූ පීඩාව නිසා මෙයාටත් අනාගතයේ මේ විදියයි වෙන්නේ කියලා හිතනවා කියලා කියන්නේ එයා කර්මය ගැන සැලකනවා. ඒ එයා මේ මෛත්‍රිය ගැන හිතන එකවත්, කරුණාව ගැන හිතන එකවත්, මුදිතාව ගැන හිතන එකවත් නෙවෙයි එයා එයාට අනාගතයේ විදිහට තියෙන කර්මය ගැන හිතීමක් සිද්ධ වෙන්නේ. ඒක නිසා අවස්ථා දෙකක් ඒක. බොහොම පින් ස්වාමීන් වහන්සේ මම හිතන අනිත් ලෑස් වෙනකම් මම තව ප්‍රශ්නයක් කර යොමු වෙනවා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඉස්සල්ලාම වගේ අපිට කියපාර රාගං අස්සාදේති අබිනන්දති තං ආරම්භ රාගෝ uppajjati ditthi uppajjati විචිකිච්ඡා uppajjati උද්ධච්ඡං uppajjati දෝමනස්සං uppajjati කියලා තියෙන සෙන ස්වාමීන් වහන්සේ එතන අර රාගං අස්සාදේති අබිනන්දති කියන දෙක එතකොට එකට යෙදෙනවා. ඒ කියන්නේ රාගය ආස්වාදනය කරනකොට අභිනන්දනය කරන කොට ඒ අරමුණ නිසාම රාගය උපදිනවා කියලා ඒක තේරෙනවා ස්වාමීන් වහන්සේ. දිට්ඨි උපජ්ජිත කියන එකත් තේරෙනවා. එතකොට ඒ ඒ ආස්වාදයේ කිරීම නිසා දෝමනස්සය උපදිනවා කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. එතකොට ඒක එකම අවස්ථාවේදී සිදුවෙන එකක්ද නැත්නම් කලින් අර ආස්වාදයක් කරපු එකක් නිසා පසුව දෝමනස්සයක් පහළ වෙන එකක් ගැන කියන්නේ කියන එක චුට්ටක් විස්තර කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. එතනදී තියෙන්නේ තමන්ගේ සුඛීය හිත තුල තමන්ගේ ඉස්සර වෙලා හිතේ පහළ වෙච්ච අකුසල් සිතක් සම්බන්ධයෙන් අකුසල සිතක් අරමුණු කරගෙන පසුව පහළ වෙන්නා වූ දෝමනස්යයි ඒ කියන්නේ මේ සමහර වෙලාවට තියෙනවා මේ එකක් තියෙන විෂම රාගය කියලා විෂම රාගය කියලා කියන්නේ නොමනා තැන පහළ වෙන්නා වූ රාගය. එහෙම ඇති වුණාම ඒ රාගය පිළිබඳව දෝමනස්සේ හටගන්න. අපි හිතමු විෂම රාගය කියලා ඒක ඇත්ත වශයෙන්ම මේක විග්‍රහයක්. සම රාගයේ විෂම රාගේ රාගේ රාගෙමයි. නමුත් ඒ තියෙනවනේ දැන් අපි හිතමු ස්වාමියෙක් ස්වාමියා තමන්ගේ භාර්යාව සම්බන්ධයෙන් රාග හිතක් පහළ වෙනවා. ඒක ඉතින් සාමාන්‍ය ලෝකයක් පිළිගත්ත දෙන්නේ. හැබැයි අපි හිතමු ඒ කෙනා එයින් බැහැර වෙච්ච. තමන්ට අයිති නැති තමන්ගේ නොවන වෙනත් භාර්යාවක් කෙරෙහි හරි එහෙම නැත්නම් වෙනත් කෙනෙක්කින් හරි නෑදෑ කෙනෙක්කින් හරි ඔන්න රාග හිතක් පහළ වෙනවා. රාගය පහළ වුණාම පස්සේ එයා ඒකටම සාප කර ඇයි මට මෙහෙම ඇයි මේ කාලකන්නේ හිත මෙහෙම ඇයි මට එහෙම පහළුනේ කියලා ඒකටම සාප කරනවා දොස් කියනවා ඔය සමහර අය කියන්නේ මෙහෙම මට මෙහෙම පහළුණා මේක හොඳ නෑ මට මේ පොළවේ ඔළුවේ හප්ප ගන්න ඒ නිසා මෙහෙම ඕන්න. ඒ තමයි රාගය නිසා පස්සේ දෝමනස්සේ පහළ වෙන හැටි. විසම රාගය කියලා කියන්නේ මේ වැඩි හිටියයිට බාල අයට අදාළ නොවන අයට ඒ අයට ඒ අය කෙරෙහි පහළ වෙන්නා වූ මේ ඒ සිත් ඒ රාග සිත් එතකොට ඒක කෙරෙහි පස්සේ ඇයි මට මෙහෙම හිතෙන්නේ මේ මගේ හිතම පෞකාර හිතක් නේ මහා පෞකාර හිතක් මම පෙරපින් නැතුව ඇති ඒක නිසා තමයි මම මේ ඉස්සර කාලේ මේ විදිහට ගොඩාක් හිතලා ඇති නැත්තම් කාගේ හරි සමාධියකට සිතුවිල්ලකට ආප කරලා ඇති ඔය කියන්නේ ඒ කියන ඒ ඒ තමයි ද්වේෂය ද්වේෂය පහළ වෙනවා පස් ඉස්සර වෙලා පහළ වෙච්ච රාගය, ආසාව, ලෝභය අරමුණු කර. බොහොම පින් ස්වාමීන් වහන්සේ ඔය කල්‍යාණ මිත්‍රෙ එක තියෙන පුළුවන් සාකච්ඡාවට. සර්වන් සම්මා. අවසරයි ස්වාමීන් වහන්සේ මම ප්‍රශ්නයක් අහන්න ඉතිරෙතුනා ඒකට කලින් ස්වාමීන් වහන්සේ කලින් ජයන්ත මහත්තයා ප්‍රශ්නේදී අර අකුසල ධර්ම කුසලස ධර්ම සාරමන පච්චය කියන දැනෙදී අර එතන පත්‍ය ධර්ම හැටියට කියනකොටම අකුසල් සිද්ධ ගහ කියලා තියෙනවනේ. එතකොට ඒකෙන් පරිබාහිර දෙයක් ආයේ මේ එන්නේ නැති එකක් නෙමෙයි. එතකොට වෙන්න ඕනේ නේ ස්වාමීනා සාමාන්‍ය පත්‍ය වෙන ධර්මය වලින් විතරයි පත්‍ය කරන හදෙන ඒ වීතිය හැටියට. ඒ පත්‍ය ධර්මය වලින් විතරයි පත්‍ය කරන ධර්ම හැදෙන්න පුළුවන්කම තියෙන්නේ කියන එක හිතුවම මේ ප්‍රශ්නෙට හුඟක් පහසුවෙන් උත්තර කරගන්න. එතන අකුසල් සිද්ධ 12යි කැසික 27 විතරයි එතකොට අපිට හිතන්න වෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ කියන එක. ඒක පරිබාහිර දේවල් ප්‍රත්‍යපන්න වශයෙන් ලැබෙන්න බෑනේ වගේ තමයි තේරුනේ ඒ ප්‍රත්‍යයට අනුව. එතකොට එතන උත්තරයක් එනවනේ කියන අයිතික ස්වාමීන් වහන්සේ ප්‍රශ්නය ආවේ මේ මේ දැන් අපිට සාමාන්‍යයෙන් රාගය ගැන හිතලා ඉරිසියාවන් ඇති වෙනවා. ඒ වගේ දේ ඇති වෙනකොට මේ ඒකට ඇයි මෙතන අර ඒ වගේ දේවල් සඳහන් වෙලා නැත්තේ? ආගිය නිසා ඉන්දියාව ඇති වෙන එක, මාන්නය ඇති වෙන එක, ඒ වගේ මේවා සඳහන් වෙලා නැත්තේ ඒක අර වක්‍රානුකූලව රතන ඒ පහටම සම්බන්ධ වෙනවා මට එතන තේරුම් නැහැ කොහොමද අර ඊර්ෂ්‍යාව කියන එක මේ ඇති වෙනවා කියන එක එතකොට දෝමනස්සයට වගේ යනවාද කියන එක තේරුම් ගන්න ඉස්සන්න ගන්න. එතකොට ඒක දෝමනස්සය කියලා දාලා තියෙන්නේ අර ඊර්ෂ්‍යාව මාන්නය ඒ වගේ කොහොම එකතු කරලා එකට ආරම්භ තියෙනවා වගේ කඩදසන තියෙන ස්වාමීන් වහන්සේ. එකේ මේ මේ වගේ තැන්වල මහත්තයා හරි පොඩි කෙන්දක වගේ පොඩි වෙනසක් තියෙන්නේ. දැන් ඔය උද්දච්ච විචිකිච්ඡාදී දේවල් අනිත් සිත්වල යෙදෙන නිසා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ඉරිසියාව එහෙම ඕකට ඉරිසියාව විචිකිච්ඡාව මොකක්ද මේ කුක්කුච්චය ඒවා යොදන් නැත්තේ මහත්තයා ඒව අර දෝමනස්සේම අන්තර්ගත වෙලා තියෙන නිසා. අනිත් එක තමයි මේ දැන් මේක ආධ්‍යාත්මික වශයෙන්ුත් බාහිර වශයෙන්ුත් දෙකටම යනවා. දැන් ඉරිසියාව කියන එක අරකේ අන්තර්ගත වෙනවා. ඉරිසියාවක් සාමාන්‍යයෙන් පහළ වෙන්නේ වෙනත් කෙනෙකුගේ වෙනත් කෙනෙක් ඕකට සම්බන්ධ වෙන්න ඕන පරහිතක් වෙන්න ඕනේ අන්නේ හිතක් වෙන්න ඕනේ දැන් තමන්ගේ හිතටම තමන්ට ඉරිසියා වෙන්නේ නැහැ අනිත් කාරණේ තමයි දැන් ඔය මාන්නේ ගත්තන් පස්සේ තියෙන්නේ මාන්නේටයි ඉස්සා මාන දෙක හැම වෙලාවෙම මේ තව එක්කෙනෙකුට හේතුවක් දාගෙන තමයි ඔක පහළ වෙන්නේ ඉරිසියා කරනවා නම් අනිත් එක්කෙනාට මෙහෙම වුණේ කියලා කාගේ හරි එල්ලිලා අකුසල වශයෙන් මාන්නය කරන කොටත් අනිත් එක්කෙනාට වඩා මම උසයි හැම වෙලාවෙම මේ දෙක මේ තවත් කෙනෙකුගේ ඔඩොක්කුවට හේතුවක් දාගෙන තමයි ඕක පහළ වෙන්නේ. ඒක නිසා ඔතන එන්නේ නැහැ එකක් දැම්මන් පස්සේ. ඒ වගේම තමයි අර ඉස්සරවල ඇහුවනේ අප්‍රමාණ දෙකක් මේ කරුණාවයි මුදිතාවයි ඇයි ඒක අත්හරින්නේ කියලා. ඒත් ඔය ඔය කාරණේ නිසා තමයි ඒක අත්හරින්නේ අර හැම වෙලාවෙම වෙනත් කෙනෙකුට සම්බන්ධලා සත සංඥාව හැටියට එන හිඳයි. හැබැයි ඊළඟට අනිත් කෙලස් ටික මූකට එනවා. ඒ ප්‍රධාන වශයෙන් එන පහ තමයි ඔය කියලා කියන්නේ. අනිත් ඒවා සිව් මුදේට ඉන්ක්ලූඩඩ්. තේරුවන් සරණයි. මොකෙන් සම්මන් තේරුවන් සරණයි. තවත් කාට හරි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ජයන්ත මහත්තයා හමු ප්‍රශ්නෙත් තම ස්වාමීන් වහන්ස රාගං අභිනන්දති අස්සාදේති කියලා කිව්වම ස්වාමීන් වහන්ස මොකක් හරි අරමුණක් කෙරෙහිනේ රාගය ඇති වෙන්නේ. එතකොට අපි හිතමුකෝ එක්ක ළමෙක් ගැන එක්ක ලබන සම්පතක් ගැන ඒ වගේ දේවල් ගැන සාමාන්‍යයෙන් එතකොට ඒ ඒ දේ නැති වෙලා ගියොත් මට මේ සතුට නැති වෙයි කියලා දෝමනස්යක් එන එක එතෙන්ට අදාළද ස්වාමීන් වහන්සේ ඒ වගේ දෙයක් මේ මේ ඒකට උත්තරයක් වෙනවද පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තිරුවන් සරණයි විසුද්ධි කියනකොට Tamanට දැන් රාගය කියලා උතන ගන්නෙම අර ලෝභ මූල සිත්වල පහළ වෙන්නා වූ ලෝභයනේ. එතකොට මේ ඒ ලෝභය පිළිබඳව රාගය පහළ වෙනවා කියන එක ලෝභය පාලනවා කියන එක හරි අර ඉස්සලා කියපු විදිහට සරලයි. සරලයි කියලා කියන්නේ ගැඹුරුයි. නමුත් මේ අපි කියාගෙන ආපු නිසා දැනගත්ත නිසා අර අතන තියෙන්නේ මේ මේ ඒක ගන්න පුළුවන් හැබැයි බයක් තියෙන්නේ මේක මේ මේ තිබිච්ච ස්වභාවය මට නැති වෙලා යයි කියන එක ගත්තයින් පස්සේ යම් ඒත් ඇති වෙන්නේ නිකන් ද්වේෂාගත බයක් බයකට දෝමනස්සය පාළ වෙනවා ආ නිකන් මේ ඒක කඩා වැටීමක් අරමුණු කරගෙන හැබැයි තව එකක් තමයි මේ බයෙන් බැලීමයි ඇත්තෙන් බැලීමයි කියලා කියන්නේ එකක් බයෙන් බැලීම කියලා කියන්නේ ඒකට ගැටිලා ලෝභ කරලා ඒක කඩා වැටේ කියලා හරි තද ඇලීමකින් සැකසාගත බයක් ඇති වෙනවා ඒක අකුසල. හැබැයි ඥානවන්ත හිතමුත් බලන්න පුළුවන්. මේක කැඩෙනවයි කියලා. මේක බින්දෙනවා, මේක නැති වෙනවයි කියලා. එතකොට කුසල් වෙනවා. අර සත්‍ය විභංග සූත්‍රයේ තියෙන කොටස වගේ. ඒ කියන්නේ මට කැමති දේ නොලැබී යෑමේ මට අකමැති දේ නොලැබී යාමේ දුක කැමති දේ අකමැති දේ එන එකේ දුක කැමැති දේවල් නැති වී යෑම. එතනක් තිබෙනවා ද්වේෂය ඒකත් තරමක ඉන්ක්ලූඩ් කරන්න පුළුවන් අර කෙලින්ම අරමුණු කිරීම තමයි මෙතනදී සිද්ධ කරන්නේ. වෙන්නේ දැන් අපි දැන් සාමාන්‍යයෙන් කිව්වා මේ ඔතන මේ සඳහන් වෙලා තියෙන විදිහට මේ සෝමනස්සේ විතර ප්‍රතිචාර ගන්නවා අකුසල සිත්වල තියෙන සෝමනස්ස වේදනාවකුත් තියෙනවා. එතකොට ඒ එතකොට කොහොමද සාමාන්‍යයෙන් අපි දැන් ඔය සෝමනස්සයට පැතිෙන්න පුළුවන් එතකොට මේකේ සෝමනස්සය ඇති වුණොත් සෝමනස්සාගත අකුසල සිතක් ඇති වුණොත් ඒ රාගය නිසා හරි ඒ එතකොට ඒක කොතනද මෙතන මේ අන්තර්ගත වෙලා තියෙන. ඒ රාගය නිසා රාගය උපදින තැනද සෝමනස්ස වේදනාවක් ඇතිල වෙන්න පුළුවන් කම තියෙනවා. ඒ මෙහෙමයි. සාමූහික වශයෙන් ගත්තන් පස්සේ සෝමනස්සය කියන එක කියලා ප්‍රීති චෛතසිකය. සෝමනස්ස ප්‍රීති චෛතසිකයේ තිබෙනවා වේදනා චෛතසිකයේ තිබෙනවා. ඒ ප්‍රීති චෛතසිකයයි වේදනා චෛතසිකයයි දෙක වැටෙන්නේ අනිසමාන වෙලා. මේ එකක් ඇවිල්ලා වේදනා චෛතසිකයේ ਸਰවචිත්ත සාධාරණ අනිත් එක ඇවිල්ලා අනිසමාන වෙලා. ඒවා අකුසල් වෙන්නේ අකුසල් සිත්වල අකුසල් සිත්වල අනිත් චෛතසික අකුසල චෛතසිකත් එක්ක එක්කාසි වෙලා ගියයින් පස්සේ අකුසල හැටියට සලකන්නේ. හැබැයි මෙතනදී මේ එහෙම නැති වුණු කල ඒක ඒක මේ සම්පූර්ණම අරකට අකුසල පැත්තට දාලා කතා කරන්නේ නැහැ. විශේෂයෙන්ම මේ අකුසල 14න් අකුසල චෛතසික 14න් මේ අකුසල හැටියට නිකන් ඉදිරිපත් වෙලා හයියක් ගැම්මක් අරගෙන මේ වැඩ කරන්ට ඉස්සරහට එන ඒවා පහක් තමයි මේ මේ හඳුනාගට තියෙන්නේ මේ ප්‍රත්‍ය කතාවේදී මේ වීතිය වලට දාලා යොදන්නේ රාගය, දෘෂ්ටිය, ඒ වගේම මේ විචිකිච්ඡාවයි, උද්ධච්චයයි, දෝමනසයයි. සරලව කිව්වොත් එහෙම මූල තියෙන්නේ. දැන් අපි අකුසල් චෛතසික 14ක් තිබුණාට මූල වශයෙන් ගත්තන් පස්සේ තුනයිනේ කියන්නේ රාග දේශ මොහ. ඒ රාගය කියන එක තියෙනවා ඊළඟට මෝහය අනිවාර්යම තියෙනවා දෘෂ්ටියත් ඒකේ ප්‍රධාන කොටසක් කරනවා ඒක නිසා තමයි ඒ අකුසල පහළ වෙනවාය කියලා අනිත් ඒවත් ඉන්ක්ලූඩ් අන්තර්ගත කරමින් ප්‍රධානම කටයුතු කරන්න ක්‍රියාත්මක වෙන මේ පහ යොදලා තියෙනවා. ස්වාමීන් වහන්සේ අපි දැන් සාමාන්‍යයෙන් සූත්‍ර දේශනාවලදී කතා කරනවා නෙක්ඛම්ම දෝමනස්සය කියලා. එතකොට ඒ දෝමනස්සය අපි අභිධර්මානුකූල බැලුවොත් කොයි විදිහට ස්වාමීන් වහන්සේ විස්තර කරගන්න පුළුවන් වෙන්නේ. සර්මයි. නෙක්ඛම් දෝමනස්සේ කියන එක යොදනවා නම් නෙක්ඛම් දෝමනස්සේ යොදනවා නම් තියෙන්නේ මේ නෙක්ඛම්මය කුසලයි දෝමනස්සේ අකුසලයි. කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ කියන තැන තමයි ඒක වැඩ කරන්නේ. ඒ කියන්නේ ස්වාමිනාස් අපි සාමාන්‍යයෙන් හිතනවා නෙක්ඛම්ම දෝමනස්සය කියන එක දැන් අකුසලයක් නෙවෙයි වගේ තමයි සාමාන්‍යයෙන් කතා වෙන්නේ. නමුත් අපි ඒක කඩලා ඇතුළට ගිහිලා බලනකොට එතන ඇත්තටම අකුසල ධර්මයක් තමයි එතන පහළ වෙන්නේ නේ ස්වාමිනා. කියනවා මේ බුදුරජාණන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය දේශනා කරන තැන තියෙන මහත්ය මේ සඳහන් කරලා පරිදේවීනේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියලා කියනවනේ ඒකේ බලන්න ශෝකය හට ගන්නවා දුකක් හට ගන්නවා මේ ඊළඟට පරිදේවී කියලා කියන අඬන එකනේ ඕක දුක්ඛ සත්‍යෙනේ තියෙන්නේ ඊළඟට ඕක අකුසල්නේ ඊළඟට ඒක එහෙම වුණාට ආය කියනවා බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවල ඔබලා මහානකම් කිරීමේදී ශ්‍රමණ ධර්ම වැඩිීමේදී අඬාඬ මේ මහානකම් කරන්න කියලා අඬාඬ අඬාඬ මහානකම් කරන්න අඬාඬ මේ මාර්ගයේ යන්න ඒ අවසානයේදී ඔබලා ඇඬුවට අඬාඬ මේක කරත් අවසානයේදී අවුට්කම් එකේම ප්‍රතිඵලය සාර්ථකයි කියලා. එතන තියෙනවා මේ එතන තියෙන්නේ මෙතන දෝමනස්යක් පොඩියට ඇති වෙන්නේ ඒක ඇත්ත වශයෙන්ම නරකක් කරන්න ගිහිල්ලා නෙවෙයි. ඒක හොඳක් කරන්න ගිහිල්ලා. හොඳක් කරන්න ගිහිල්ලා පීඩාවක් ඇති වෙනවා. හොඳක් කරන්න ගිහිල්ලා පොඩි අපහසුාවක් ඇති වෙනවා. හැබැයි හොඳක් කරන්න ගිහිල්ලා හොඳක් පුරුදු කරන්න ගිහිල්ලා ඇතිවෙනා වූ ඒ පීඩාව, ඒ දුක, ඒ හැඬීම මේ සූත්‍ර දේශනාවේ හැටියට ඒක ඇත්තටම හොඳ දෙයක්. එහෙම කරන්න කියලා කියනවා. හැබැයි ඇත්තටම ඕක අභිධර්මයට ගෙනාවෙන් පස්සේ ඔතන තිබෙන්නේ කුසලෝ ධම්මෝ අකුසලස් ධම්මස්ස ආරම්මන පච්චේන පච්චය කියන එකයි. හැබැයි සමහර ඒවා තියෙනවා ඒ දෝමනස්සය ඒක උනාට ඒක හරි හොඳ දෙයක් කරනවා. ඔය තියෙනවනේ මේ එක තැනක තියෙනවා ධම්මපදයේ ලස්සන ගාතාවක් කියලා ඒ තමයි මේ ඒ කියන්නේ නිග්ගහී වාදින් මේධාවින් නිග්ගයිහ වාදීන් මේධාවෙන් තාදිසං පණ්ඩිතං භජි. නිග්‍රහ කරන්නා වූ තමන්ව පහත් කරලා සලකන්නා වූ නමුත් ඥානවන්ත වූ පණ්ඩිතයන් ඇසුරු කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවලදී මේ අනිත් අයට මේ කියන්නේ දුස් කියනවා. මෝග පුරුෂයා කියනවා හිස් පුරුෂයා කියනවා ලාමකයා කියලා කියනවා එලව ගන්නවා එහෙම කරනවා බුදුරජාණන් වහන්සේ නොදකින්නේ නෑනේ මම මේ බැන්නයින් පස්සේ අනිත් එක්කෙනාගේ හිතේ අකුසාසිත පහළ වෙනවයි කියලා දෝමනස්සයක් තථාගතයන් වහන්සේ කෙරෙහි අමනාපයක් අසන්තෝෂයක් හදා ගන්නවයි කියලා බුදුරජාණන් වහන්සේට නොපෙනී යන්නේ නෑනේ පේනවනේ ඒ වුණාට ඒ පුංචි පීඩාව පුංචි අකුසලය ඇති වුණාට තථාගතයන් වහන්සේ අහිතකින් නෙවෙයි ඒව කරන්නේ. තථාගතයන් වහන්සේගේ තිබෙන්නේ හොඳ කරුණාබර හිතක්. ඒක හැබැයි කරුණාබර හිත වුණාට වචනය ලබා දෙන්නේ මේ රස් එකට. එතකොට අර අනිත් අයගේ හිත මේ ඒකෙදි පොඩි වෙනවා, තැලෙනවා. අකුසල ධර්ම පහළ වෙනවා. ඉතින් ඒ අයට දැනුමක්, පෙනුමක්, මෙනුමක් නැහැ. තථාගතයන් වහන්සේ කියන කරුණාවෙන් අපි හදන්න ඕන කරන එකක් ඒ කියලා. ඒ අයට තියෙන්නේ වැරදි වැටහීම. බුදුරජාණන් වහන්සේ මට දුස් කිව්වා බැන්න එලව ගත්තා. මම පාල් කරා කියන එක. එතකොට තියෙන්නේ කුසල ධර්මයක් අරමුණු කරගෙන අකුසල ධර්ම පහළ වීමයි. සමහර වෙලාවට අඬ නොඇති වක්කලි ආමුදුරන්ට එහෙම කරපු දේවල් මතකයිනේ. ඒ අකුසල කුසල ධර්මයන් අරමුණු කරන අකුසල ධර්ම පහළ වීම. හැබැයි ඒ අකුසල ධර්ම එහෙම වුණාට ඒකේ තියෙනවා මේ පස්සේ හොඳ දෙයක් අරමුණු කරලා කරන නිසා 아무තු වෙදකමක් ඖෂධීය ගතියක් ඒකේ තියෙනවා. ඒක නිසා අපි සූත්‍ර දේශනාවල තියෙන ටික ඒක ප්‍රායෝගික තැන. ඒක කෙලස්සාගත කෙනෙක් ඉස්සරහට ගෙන්නගෙන යන්ට ගෙනියන්ට විනයනය කරන ප්‍රතිපදාවේ දාලා ගෙනියන පාරත් එක්ක ඒක සම්පූර්ණම යම්කිසි කෙනෙක් ඇවිල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සුන්දරයි සාන්තයි සපයි කියලා ගත්තට ආපු ගමන් මේක සුන්දර නෑ සැප නෑ ඒක නිසා ඒ පැත්තට යන්න හරියට ගතිය ගයිඩ් කරන්න ඕනේ. ඒ ප්‍රායෝගික ප්‍රතිපදා ක්‍රමය. මේක ඇවිල්ලා ඒ ප්‍රායෝගික ප්‍රතිපදා ක්‍රමය යන යනකොට මේක ඇවිල්ලා ෆිලොසොෆිය. ෆිලොසොෆිය කියලා කියන්නේ ඒ තුල සිද්ධ වෙන හොඳද නරකද නරකට හොඳ හේතු වෙන තාලේ හොඳට නරක ක්‍රියාත්මක වෙන තාලේ ආන්න ඒවා පෙන්වලා දෙන ෆිලොසොෆි දර්ශනීය ස්වභාවය. ඒ මේක. ඒකෙන් තමයි ඒ එහෙම තියෙනවා. ඒ දෙක දෙකක් හැබැයි පිටක් වෙනවා. තේරුම් ගන්න. තේරුම් සම්මයි සානස අප්‍රමාණ පිං හොඳයි කල්යනා මිත්‍රයන් තවත් මොන හරි දැනගන්න තියෙනවා ස්වාමීන් වහන්සේගෙන් අවස්ථාවක් තියෙනවා. ඔව් ප්‍රඥා තියෙන නාන්න පුළුවන් නැත්නම් අපි අදට නවතිමු. අනුයි ස්වාමීන් වහන්සේ තව පොඩි දෙයක් දැන් තමයි කතා කරන්න. නෑ කියන්න කියන්න. සේවාසම්. අවිනාස දැන් මේ අර සතර සතිපට්ඨාන සූත්‍රයේ එන ධම්මානුපස්සනාවේ පංච නීවරණ පබ්බේත එනකොට ස්වාමීන් වහන්සේ දැන් ඔය ඔය කරුණු ටික මෙනෙහි කරනවට අමතරව තව මොනා හරි තියනද ඒක ඔකට අදාළද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. ඒකේ තියෙන්නේ නීවරණ යන තැන තියෙන්නේ මේ එතන තියෙන්නේ ලෝභය කාමච්ඡන්දේ නමින් එනවා ද්වේෂය තිබෙනවා ඊළඟට තව ධර්මතා දෙකක් එක්කාසු කරගන්නවා මේ තීන මිද්දී දෙක ඊළඟට ඔය උද්දච්චය එක්ක ආපු කුකුස ඒත් ඇවිල්ලා දෝමනස්සේ ඊළඟට විචිකිච්ඡාව එතනත් තිබෙනවා ධර්මතා ස්වභාව එතන එකතු වෙලා තිබෙන්නේ මේ එකතු වෙලා තිබෙන්නේ තීන මිත දෙක අලුතෙන්. අනිත් ඒවා අර ස්වභාවයම තමයි පදවලයි නම්වලයි වෙනසක් තියෙනවා. කෙනෙකුට අහන්න පුළුවන් මේ ඇයි එතනදී තීන මිත්‍යේ දැම්මේ නැත්තේ කියලා. කවදාකවත්ම රාගයේ අරමුණු වෙලා ඉච්ඡා අරමුණු වෙලා තීන මිත්‍ය ඇති වෙන්නේ නැහැ. ඒ තීන මිත්‍යේ ඉන්නේ වෙනත් ආකාරයකටයි. සැප ස්වභාවයක් අල්ලගෙනයි. එතකොට ඒක නිසා ඒක ඉන්ක්ලූඩ් කරන්න අන්තර්ගත කරන්නේ මෙතන. හැබැයි අර නීවරණ පබ්බේට ගිහිල්ලා බලනකොටත් එතනක් තියෙන්නේ එතන හරියටම ගත්තොත් එහෙම අකුසල වූ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ කියන එක ගලපන්න පුළුවන්. හැබැයි එතන තියෙන්නේ ඒක ගැල ඒක ක්‍රියාත්මක වෙන්නේ යටින් ඒ විදිහටයි. ඒ වුණාට ප්‍රතිපදාව හැටින් බලනකොට ඒක කරන්නේ උප්පන්නං කාමච්ඡන්දං ඒක තියෙන්නේ මේ මෙහෙමයි අනුපන්නානම් කාමච්ඡන්ද උප්පාදෝ හෝති පංච පයානාරි ඒ කියන්නේ ඒ කියන්නේ යම් කිසි පහළ වෙච්ච කාමච්ඡන්දස් ස්වභාවය දැනගත්තා කියන එකයි. දැනගන්නේ කුසල් සිතකි. වජානාති කියලා කියන්නේ සම්පජඤ්ඤ ගතියනේ. එතකොට සිහියක් තිබෙනවා. ඒක කුසල අකුසල ධර්මයක් තියා කුසල ධර්මයකින් බලන ප්‍රතිපදා ක්‍රමය තමයි එතන තියෙන්නේ. මේක ඇවිල්ලා ඒක සිද්ධ වෙන ක්‍රියාත්මක වෙන විදිය කියලා දෙන එක. සංසරණයි. හොඳයි ස්වාමීන් වහන්සේ නව වහන්සේ කාල වේලාව සැලකලා අපිට අද ධර්ම දේශනාව සහ සාකච්ඡාව නිමවටපත් කරන්න පුළුවන්. ඉතින් සවන්ල සිසිලස වෙනුවෙන් අනේක අප්‍රමාණ පුණ්‍ය අනුමෝදනා කරනවා ස්වාමීන් වහන්සේ වහන්සේ අප වෙනුවෙන් කරන කැපවීමත් අනුග්‍රහයත් නිසා ඔබ වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන ලෙස ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. දැයි සෑම දිනාටම තෙරුවන් සරණයි සැප වේවා. ඉතින් මේ පින්තුන් රාष्ट्रපති දවස යොදාගෙන මේ රැ රාත්‍රී කාලේ මේ උත්සාහයක් දරන්නේ මහන්සියක් කරන්නේ මේ නිදි වරාගෙන ඒ වගේම මේ මහන්සි වෙන්නේ ධර්මාභූතයට පාරක් හදාගන්න. ඒ නිසා අදත් ඒ යන විකාත්මක ධර්ම සාකච්ඡා අතර තවත් කොටසක් අපි ඉදිරිපත් කරගත්තා බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙන හැටියට. මේ ධර්ම සාකච්ඡාව තුළින් ගිය වතාව වගේම අපි කුසල් සිත් පහළ කරගත්තා. නොයැටෙන තැන් වටහීමට අපි උත්සාහ කරා වටහා ගන්න උත්සාහ කරා වැටහිලා තියෙන තැන් තව තව තහවුරු කරගත්තා අවදි කරගත්තා මේවා සියල්ලම සිද්ධ කරන්නේ කුසාසිත පූර්වාංගම පෙරටු කරගෙනයි ඒ කුසාසිත කියලා කියන්නේ ධර්ම දකින්නා වූ කුසාසිතයි මේ ධර්ම මාර්ගයේ ගමන් කොට කුසාසිත කුසල්සිත හැටියට අවබෝධ කරගෙන අකුසලයේ අකුසලයේ හැටියට අවබෝධ කරගෙන සෑම දිනාටම සංසාරයෙන් මිදී නිවෙනින් සැනසෙත් ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන ගමන් මේ පින්වත් සෑම දිනාට මේ ධර්ම මාර්ගයට යොමු කරලා ඉතින් මේ විශාල කාර්යයක් සිද්ධ කරන පින්වත් ලලිත් මහත්මයාටත් ඒ වගේම පවුලේ සෑම දිනාටම ජයන්ත මහත්මයා ප්‍රශ්න ඇසූ පින්වත් මහත්මාත්මයන් සෑම දිනාටම සනසිල්ලක් යහපතක් ශාන්තියක් වේවා සෑම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝාස වේවා මේ විසත් සමයේ තව තව හොඳට ගාම්භීර ධර්මයේ මෙනෙහි කරමින් හොඳට ඒ තුළ හිත පිහිටුවාගෙන ඒ වගේම ධර්ම මානසිකාරයෙන් සැතපෙන්න ධර්ම මානසිකාරයෙන් අවදි වෙන්න ධර්ම මානසිකාරයේ ජීවිතයේ පවත්තන්ට හැකි වේවා සෑම දිනාට මේ උතුම් ධම් මානසිකාරය පවත්වාගෙන ගොස් කෙලවර චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන අමා මහ නිවෙනින් සැනසෙන්න ලැබේවා නිවන් පිණිස මේ කුසල් මේ පින් හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුම් මන්දිතු පරං සාරා සාරා සාරා ආගතං පටිපාටියා සම්මන් කල්යාණ මිත්‍රයන්නේ මේ මේ වැඩසටහන මේ වෙලාවේදී සජීවීව uh, www.savanasisa.org ඔස්සේ ප්‍රචාරයේ වුණා කරනවා. ඒ වගේම මේ හැමෝටම මම ඉදිරියේ සජීව ප්‍රචාර කරන විදිහට දේවල් සකස් කරගෙන තියෙනවා. ඒ නිසා බුණ වාර්තා වෙනයට මම මතක් කරන්නේ සමහර ප්‍රදේශවල Skype තාක්ෂණයෙන් සම්බන්ධ වෙන බැරි අයට ගුවන්විදුලියෙන් කෙලින්ම සම්බන්ධ වෙන්න පුළුවන් මේ ඉදිරියේ හැම අපිට දේශනාවකටම ඒ බව මතක් කරන්න හිතුවා. ඉතින් ඒකයි අනිත් අය Gracias.